ජාතික ආණ්ඩුව කියන කෙප්පේට මුවා වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් මේ වෙනකොට යමපාලනේ නැමැති ගුබ්බැයි මත දැන් රිංගලා යමතිකන් ධර්මින් කටයුතු කරනවා. හැබැයි විශේෂයෙන්ම මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකෝ කියන කාරණෙත් එකකින් ගත්තම මේ අය ගල් මූසලෝ ටිකක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයත් රටත් පාවලා දීපු ගෙවල ගල් මූසලෝ ටිකක් කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ අයට විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ හැටියට ගත්තොත් ඒ අය යවන්න ඕන චීත ටිකකුයි නයිටි ටිකකුයි මෙන්න මේ ඇමතිකම් වරදාන වරප්‍රසාද ගත්ත අයට ඇඳගනිලා කියලා. හැබැයි අපි දන්නවා ඉදිරියේදී තියෙන මැතිවරණයකදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පෝස්ට් එකක් පින්තූරයක් ඇතුලේ කිසිවෙකුටවත් දිනන්න බෑ කියන එක නම් ඉතාමත්ම පැහැදිලියි.